පංකොලතලා තියෙන විපක්ෂක දෙයක් නැත්තම් කරුණා කළා රජයේ කරන අවංක භාවය ගැන ප්‍රශ්න කරන්න එපා. පුද්ගලීකරණය කියන වචනය අපේ ශබ්දකෝෂයෙන් අපි අහක් කරලා තියෙනවා. අපට අවශ්‍ය වන්නේ ඒක ඊට වැඩි හොඳ කළමනාකරණයක් කියන එක පුද්ගලීකරණය නොවේ. රජයට සතු අයිතිය වෙනස් කරන්නේ නැත. කන්දිදොල් සංස්ථාවේ වුණ දූෂණය අපි නිවැරදි කරනවා. ඒක සම්පූර්ණයෙන් අහක් කරනවා. ඒක පිරිසුදු පාලනයක් ඇති කරනවා. ඒක තුලින් ශ්‍රී ලංකා නායකයන් වුණ අලාභය ඔබ සියලු දෙනාම දන්නවා ගිය අවුරුද්දේ ඒක කෝටි 13000 දහස් දෙසීයයි. දැන් ඒක නිවැරදි පාලනයක් තුනේ හරි මාර්ග ගෙනියනවා. ඉදිරි අනාගතේ කොහොමද කටයුතු කරන්න කියන එකත් අපි ඉදිරියට දැනුවත් කරනවා.